සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අදත් පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්කොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ. තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට දායාද වශයෙන් ලැබුණේ අති උතුම් පොසොන් පොහොය දවසකදී. ඒ මේ පොසොන් පොහොය දවස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී මහා සමේ සූත්‍රයේ දේශෝ දවස හැටියට හැඳින්වෙනවා. ඒ දවසේ අසංකේය අප්‍රමේය පිරිසක් අමා මහ නිවන් සාක්ෂාත් කර දවස. ලංකාවට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවලා ලංකා ධරණී තලයේ කම්පිත කරවමින් බුදු සසුන පිහිටුවා වදාළේ පොසොන්පුර පසළොස්වක් පොහොව දවසකයි. එනිසා ශ්‍රී ලංකාවට සම්මා සම්බුද්ධ ශාසනය ලැබුණු දායාද වුණු ඒ උපෝසත දවසේදී අපි තුන් ලෝකයේට ඒ සම්බුද්ධ ශාසනයෙන් බෙදා දෙන්න තියෙන උතුම් අමා ශනසිල බෙදා ගැනීම පිණිස මෛත්‍රී භාවනාවට යෙදෙමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඛිනෝ වා ඛේමිනෝ හුන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරණීයමෙත් සූත්‍රයේදී දේශනා කොට වදාළ මෛත්‍රී භාවනාවයි මේ ගාථාපාදයෙන් කියවුනේ සුඛිනෝ වා ඛේමිනෝ හුන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සීල සත්‍යෝ කායික සෝයෙන් සෝපත් වෙත්වා මිය වදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා යන අදහසයි ගාථාවේ තේරුම. මෙහිදී සඳහන් කරන්නේ අනුපිළිවෙලින් පැවතීගෙන ආව මෛත්‍රී භාවනාවේ ඉතිරි කොටස ගැන හැඳින්වීම. මෛත්‍රී භාවනාවේදී තමන්ද තමන් මිත් කරගන්නා පිළිවෙල තමන්ගේ දෙමෝපියන් ආදී හිතවතුන්ගේ එවාගේ මධ්‍යස්ථයන්ද අහිතවන්තයන්ට මෙත් කරන පිළිවෙල සැකවින් අපි දැක්වුවා. දැන් අපිට තියෙනවා ස්ථාන වශයෙන් වෙන් කරගෙන මෛත්‍රී පැතිරවීම සම්බන්ධ පුහුණු වීම. දැන් අපි ජීවත් වෙන ගිහි බෞද්ධයෙක් නම් තමන්ගේ නිවස. පැවිදි භික්ෂූන් වහන්සේ නම් තමන් වාසය කරන විහාරස්ථානය. ඉස්සෙල්ලා තමන්ද මෙත් කරගන්නවා. මම වෛර නොවේමි මම තරහ නොවේමි මම නිදුක් නිරෝගී වෙමි මම සුවපත් වෙමි තමාට තමා මෙත් කරගෙන දැන් විහාරස්ථානයක නම් මාමින් මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ සරහනු වෙත්වා සරහනු වෙත්වා සරහනු වෙත්වා මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ විහාරස්ථානයෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යම්කිසි නිවසක නම් මේ නිවසෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ නිවසේ සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ නිවසේ සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ විහා මේ නිවසේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ විදිහට එක ස්ථානයක් අරමුණු කරගෙන මෙත් වඩනවා. ඒ මෙත් වැඩීමේදී තමාගේ සිත දැන් ඉහළ ඉඳගෙන අහසේ ඉඳගෙන පින්තූරයක් ගන්නවා වගේ ඒ නිවස ඒ විහාරස්ථානයේ හිතින් අරමුණු කරන්න සමත් වෙන්න ඕනේ. එහිදී දැන් යම්කිසි භූමියක් පින්තූර ගැනීමේදී හරහා ඉඳගෙන පින්තූර ගත්තට සියල්ල වදින්නේ ඉහළට ගිහින් ගත්තනම් ගුවන් යානකදලා ගත්තනම් කෙලින්ම පැහැදිලිව පින්තූර වැටෙනවා. ඒ වගේ තමයි අපේ මෛත්‍රී සිත යම් භූමි ප්‍රදේශයකට විහිදුවනවා නම් එතෙන්දී හිත ඉහළට ගන්න ඕනේ. ඉහළ ඉඳගෙන කරන්න වාගේ කරන්නට ඕනේ. දැන් අපි හිතමු නිවසක් නම් නිවසේ උස ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් ඉහළ හිත කියාගෙන ඒ නිවස දිහා ඒ නිවස පිහිටි භූමිය දිහා හිතින් බලාගෙන ඒ සීල සත්‍යයන් මෙත් වඩන්නට ඕනේ. ඒ වගේම විහාරස්ථානය ගැනත් ඒ විදිහමයි. ඒ වගේම Taman ජීවත් වෙන ගම් පියස තියෙනවා. දැන් භික්ෂූන් වහන්සේගෙන ගොදුරු ගම ඒ කෙසේ නමුත් මේ ගම කිව්වහම සෑහෙනවා. ගම කිව්වහම ග්‍රාම සේවා කොට්ටාසයක් තරම් විශාල ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය ගැනත් අරමුණු කරන්න හිත ඉහළට ගන්න ඕනේ. ඉහළට අරගෙන මේ ගමෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ ගමෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මිය ගමෙහි සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ ගමෙහි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්මන්ට ඒ ගමක් අරමුණු කොටගෙන මෛත්‍රිය පතුරවනවා ඔය වගේම නගරයක් නගරයක් කියනකොට අපි ගන්නට ඕනේ දිස්ත්‍රික්කයක් තරම් විශාල ප්‍රදේශයක්. දැන් කොළඹ නම් කොළඹ දිස්ත්‍රික්කයම අපිට ගන්න පුළුවන්. එතකොට ඒක අපි නගරයක් හැටියට හඳුන්වනවා. ඉතින් මේ නුවරෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ තරහනු වෙත්වා තරහනු වෙත්වා තරහනු වෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සැලැස්මට එක දිස්ත්‍රික්කයක් අරමුණු කොටගෙන මෛත්‍රියේ පතුරවනවා. ඊළඟට මේ ලංකාද්වීපේ මරමුණු කරගන්නවා. ලංකාද්වීපේ මරමුණු කරන කොටත් හරි ඉහළ හතකුමක් තරම් උඩින් ගුවන් යානයකින් වාගේ හිතාගෙන මේ පොළොව තලයේ දිහාට යොමු කරලා මෛත්‍රිය පතුරවන්නට ඕනේ. මේ ලක්දිවෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ ලක්දිවෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ ලක්දිවෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ ලක්දිවෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙසේ ලක්දිව අරමුණු කොටගෙන මෛත්‍රී විහිදුවනවා ඊළඟට මේ දඹදිවතලය දඹදිවතලය කිව්වහම ඉන්දියාව පමණක් නෙමෙයි සියලුම ආසියාතික රටවල් අයිති වෙනවා ජම්බුද්දීප කිව්වහම ආසියාතික රටවල් සියල්ලම හිතයිති. එනිසා අර හැතපුම් 10ක් 12ක් ඉහළ ගුවන් යානෙක ඉඳලා පොළොතලයේ බලන්න වාගේ ඉහළ සිට ආලෝකයේ ඇතුව යෝ පොළොතලයේ තිත යොමු කරලා මෛත්‍රිය පතුරවන්නට ඕනේ. මේ දඹදිවුහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ දඹදිවෙහි සියලු සත්ත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ දඹදිවෙහි සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ දඹදිව්හි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්මට මුළු ආසියාතික රටවල් අරමුණු කොටගෙන මෛත්‍රී විහිදුවනවා නාථගන්නේ මේ ශක්වල ශක්වල කියව මේක ලෝක ධාතුවක් එක ලෝක ධාතුකට තියෙනවා භූමි 31ක් අපාය සතර මනුෂ්‍ය ලෝක දිවි ලෝක 6 රූපී බ්‍රහ්ම ලෝක 16 අරූපී බ්‍රහ්ම ලෝක 4 සියල්ල 31යි. ඒසා අරූපී බ්‍රහ්ම ලෝකයෙන් ඉහළ දක්වා හිත ළඟ ගන්නවා. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් භාග්‍රයෙන් ඉහළ ඉඳගෙන බලනවා වාගේ ඒ බ්‍රහ්ම ලෝක අරූපී ලෝක 4 රූපී බ්‍රහ්ම ලෝක 16 දිව්‍ය ලෝක 6 මනුලෝක සතර අපාය සියල්ලම දකිමින් මෛත්‍රිය වඩනවා. ඇත්තෙන් මේ සිත දියුණු වෙනකොට ඒක දුෂ්කර දෙයක් නෙමෙයි. ඒක ඉතා සැපදායක හරියට ක්‍රීඩාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන් ප්‍රීතිමත් දෙයක් වෙන්න පුළුවන් නිසා අහසේ ඉතර ඉහළ ඉඳගෙන මේ සක්වනේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ සක්වලෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ සක්වලෙහි සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ සත්වලෙහි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්මත තමන්ගේ සිතේ මෛත්‍රිය විහිදුවීමේදී එකක් එකක් ගානේ ධ්‍යාන ලැබෙන බව අපි මුලින් සඳහන් කළා. එතකොට මේ විහාරය, මේ ගොදුරුගාම, මේ නගරය, මේ ලක්දිව, මේ දඹදිව, මේ ශක්වල ස්ථාන හයක් අපි වෙන් කරගත්තා. එකින් එකට විශාලයි. එසේ වෙන් කරගෙන අපි එක සත්ව කොටාශයක් නෙගස්සේ. නමුත් මෙතන සත්ව කොටාශ වශයෙන් අපි 12කට බෙදා ගන්න තියෙනවා. 12 ආකාර සත්ව කොටාශය ගැන අපි ඊළඟ වාරයේදී හඳුන්වන්නට බලාපොරොත්තු වෙනවා. ඒ 12 ආකාර සත්ව කොටාශයන් කෙරෙහිම මෛත්‍රිය වැඩිීමේදී ඒකේ තියෙන ඕදිසෝ අනෝදිසෝ කියලා වචන දෙක ඒකත් අපි දෙවුණුව පැහැදිලි කරලා දෙනවා. දැන් අපි මේ දවසේදී මේ විදිහට ස්ථාන වශයෙන් මෛත්‍රී විහිදුවන හැටි තේරුම් ගත්තා. අපේ ඉන්න ඉන්න තැන්වල සක්මන් භාවනාවේදී හිතගෙන ඉඳීමේදී වාඩි වී සිටීමේදී සහනගතව සිටීමේදී වැඩක් කරමින්දී පවා මේ මෛත්‍රියේ විහිදුවන හැටි දැන් පෙළ ගහගෙන අපි භාවනාවට ගනිමු. සැබවින්ම මෛත්‍රී භාවනාව වඩන්න අර මුලින් සඳහන් කළ ආනිසංස විශේෂ සියල්ලම ලබන්නේ පමණක් නෙමෙයි. සසර ගමනේදීද අසීමිත අනුසස් ලබන්නේ බාටපත් වෙනවා. සරුවත් මහරහතන් වහන්සේ ආත්මයකදී අවුරුදු 7ක් මෙත් වඩා මහා කල්ප 8ක් ආභාසර බඹසලේ සැපවින්දා. ආත්ම 300 වාරයක් සද්දමිඳු සැපවින්දා. ආත්ම 500 වාරයක් සක්විතිර සැපවින්දා. උන්වහන්සේ අසීමිත සම්පත් දැකලා ප්‍රාර්ථනා කළා නිවන් දකින අතුරු මගේ සිතේ ව්‍යාපාදයක් කරහා කිසි කලක නොවේ මෛත්‍රී සාගතව පෙරම් පුරන්න ලැබේවා එසේම පෙරම් පුරාගෙන ඇවිත් උන්වහන්සේ අග්‍ර ශ්‍රාවක වී අමා මහ නිවන් සුව ලැබුවා අපටත් මේ මෛත්‍රී භාවනා බලයෙන් මෙලව ජයගෙන, පරලෝ ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, සතුරන් ජයගෙන අපරාජිතව අජරාමර ශාන්ත අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබමු. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමු වූයේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ. ලබන පුරපසළොස්වක පොහොය දිනයේ